දැන් අපේ සියලු දෙනාම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍යේ කරණත්තාය සසර දුක් නැතිකොට නිවන් දැකීම සඳහා ඉදිරියට ගමන් කරන යෝගාවචර පිරිසක් එහෙමනම් මේ උත්තමාර්ථය අපිට හඳුන්වා දුන්නා වූ තුනුරුවන්ට নমස්කාර කරගෙන ඉදිරියට ගමන් කරමු නමෝ තස්ස භගවතු නමෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං ස්වාක්කාටෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඊස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සබ්බ පාපස්ස අපරණං කුසලස්ස උපසම්ප සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ආරබත සාරණී දුනාත මච්චුනෝ නලාරංව කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අක්ඛ පහා ජාති සංසාරං දුක් සන්තං කරිස්සති අරබෞනිග්නයාවෝ බුදු සසුනීම අදම් අතර සදම් වඩවෝ සතියෙන් වසයිනං සදං මගේ නෙන ගුණ වඩයිනං ලැබේ තම සැපය මනරම් මගේ සම්බුදු මැනික තිලොවට ඉලි කර ඔබමය සාමිඳ මට ඇති එක මිනිපා සම්බුදු පියේ ඔබ හැර නැත වෙන සරණ ජය වේ මේ මට ඔබ සීතේ සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් සිහිපත් කරගෙන ඉදිරියට ගමන් කරමු. දැන් සෑම දිනෙකම සිරිත් පරිදි පළමුවෙන්ම බුද්ධානුස්සති භාවනාව කරන්න ඕනේ. බුද්ධානුස්සති භාවනාව කරලා මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. ඒ කොහොමද කියන එක මම කියලා දීලා තියෙනවා. බුදු ගුණ පාඨය හත් වතාවක් මෙනෙහි කරන්න. ඒ කරන්නේ මෙහෙමයි. අරහං කියන ගුණයෙන් පටන් ගන්න ඕනේ. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී සත්තා දීව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අර අවසානයේ භගවා කිව්ව හැටියේ ආයෙ තරහන් තියෙන තැනට එන්න ඕනේ. එතන තමයි මේ නමේ තියෙන්නේ. අනවරහාදී බුදුගුණ කියන්නේ ඒකයි. භගවා කියපු හැටියේම ආයෙ තරහන් කියන එකෙන් පටන් ගන්න ඕනේ. එතකොට මේක සිතින් පිට කරන්න ඕනේ ඒක සිතිවිලි හඬ බවට පත් කරලා. එහෙම අත්පාරක් බුදුගුණ මෙනෙහි කරලා අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් අපට කමඨහන් දෙන ගුරු දේවයාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන් පාරක් ගුරුවරයාට ආශිර්වාද කරන්න ඕනේ. එතකොට මම මේ පැත්තේ ඉඳගෙන ඔය කට්ටියටත් ඒ විදිහටම ආශිර්වාද කරනවා. එතකොට අපේ සුහදතාවයේ සම්බන්ධතාවය ඇති වෙනා එතනින් ඒ සම්බන්ධයේ අය කඩන්නම් වෙන්නේ බුදු ගුණ තුළින් මෛත්‍රිය තුළින් ඇතිවෙන සුවදතාවයක් ඒක. ඊළඟට අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් මා ඇතුළෝ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා සියලු සත්වයින්ට තුන් පාරක් මෛත්‍රිය කරන්න ඕනේ. එහෙම මෛත්‍රී කරලා සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියන තීරණය අරගෙන ඇත් දෙක අරින්න ඕනේ. දැන් පටන් ගමු. දැන් සීලය අදිස්ථාන කරගෙන ඇස් අරින්න බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති බුද්ධානුස්සති භාවනාව කොටස් දෙකකට විස්තර කරලා දෙන්න පුළුවන් දෙපැත්තකට එක පැත්තක් බුදුගුණ මෙනෙහි කිරීම මෛත්‍රිය වැඩි වීම සියලු සත්වයින්ට මෛත්‍රී කිරීම ඊළඟට අසුබය මෙනෙහි කිරීම. ඊළඟට මරණය මෙනෙහි කිරීම. එතන තියෙන්නේ මොකද්ද? චින්තනයක් එතන තියෙන්නේ. බුදුගුණ ගැන හිතනවා. ඒතර මෛත්‍රිය සිතින් පිට කරනවා. අසුබය සිතින් පිට කරනවා. ඊළඟට මරණානුස්සති භාවනාව මරණය. මෙතන තියෙන්නේ අනුස්සති කියන වචනේ. බුද්ධානුස්සති කියන වචනේ. ඒක හරිම හොඳා. මොකද බුදුදහම කියන්නේ නිහඬතාවයක් පමණයි. පරිපූර්ණ නිහඬතාවයකටපත් වෙන්න රහත් වෙනකම් බෑ. අපිට පුළුවන් දෙයක් කරන්න ඕනේ. බැරි දේවල් කරන්න බෑ. රහතන් වහන්සේ නමකට පරිපූර්ණ නිහඬතාවයකටපත් වෙන්න පුළුවන් නිරෝධ සමාපත්තියට සමවැදුණා. එහෙම නැත්නම් අරිහත් ඵලයේදී. අරිහත් ඵලයේදී පස්ස නිරුද්ධ කරනවා. එතකන් අපිට පුළුවන් කටින් පිට වෙන සද්ද නවත්තන්න පුළුවන්. කටින් පිට වෙන සද්ද නවත්තන්න පුළුවන්. කටින් පිට වෙන ශබ්ද නැවැත්තුවට සිතින් තමයි වැඩි හරියක් ශබ්ද පිට වෙන්නේ. දැන් විතක්ක විපාර විචාර විපාර කියලා කියන්නේ විතක්ක විචාර දෙක වචී සංකාර. වචී සංකාර කියලා කියන්නේ කටින් වචනයක් පිට කරන්න නම් අරමුණක් ගන්න ඕනේ. ඒ අරමුණ ගැන විමසන්න ඕනේ. ඊට පස්සේ තමයි කටින් පිට කරන්න පුළුවන්. මේවට කියනවා වචී සංකාර කියලා. වචන සකස් වෙන්නේ හිත ඇතුලේ. කටින් තමයි පිට කරන්නේ. එතකොට මේ වචන සකස් වෙනකොට විතක්ක ਵਿਚාර දෙක සකස් වෙනකොට කටින් පිට වෙන ශබ්ද මස්කම් ඇති අයට අහන්න පුළුවන්. මිනිසුන්ට බල්ලන්ට හරකුන්ට නරින්ට වාගේ මස්කම් ඇති අයට. එහෙනම් නමුත් මේ කටින් පිට කරනවා කටින් පිට කරන්න ඉස්සර මේ ශබ්දේ පිට වෙන්නේ හිතෙන්. ආන් ඒකට කියනවා විපාර සඳ කියලා. විතක්ක විපාර, ਵਿਚාර විපාර. සිටිවිලි හඬ. ඒව අහන්න පුළුවන්කම තියෙන්නේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට, භූතයන්ට, දේවතාවුන්ට අහන්න පුළුවන් ඒවා. ප්‍රේතයින්ටත් ඇහෙනවා ඒගොල්ලන්ගේ තියෙන කර්ම ශක්තියට අනුව අහන්න පුළුවන්. එතන විශේෂ ඥානයක් නෙමෙයි. ඒ හඬ තමයි වැඩි පිට වෙන්නේ. සිටිවිලි හඬ. ඒතර මේ සිටිවිලි හඬ නවත්තන්න බෑ. නවත්තන්න අරියත් ඵලයට යන්න ඕනේ. අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොනවද? සිතෙන් අසත් ධර්ම හඬ පිට කරන්නේ නැතුව සත් ධර්ම හඬ පිට කරන්න පුළුවන්. අසත් ධර්ම හඬ තමයි ලෝභ දෝෂ මෝහ. අසත් ධර්ම හඬ. ඒවා පිට කරන්න එපා. බුදු ගුණ පිටකරන්න දහම් ගුණ පිටකරන්න සංඝ ගුණ පිටකරන්න ඒ කියන්නේ බුදු ගුණ මෙනෙහි කරන්න දහම් ගුණ මෙනෙහි කරන්න සංඝ ගුණ මෙනෙහි කරන්න කරුණාව මෛත්‍රිය පිටකරන්න තේරුණා නේද ප්‍රඥාව පිටකරන්න ආන් එතකොට යහපත් පිටක්ක විපාර විචාර විපාර පිට වෙලා යනවා ආන්ගේ සදහම් හඬ දෙවි දේවතාවුන් වහන්සේලා අහගෙන ඉන්නවා. ඒ අයට ඇහෙන්න ඇහෙන්න ඒවා තමයි. විතක්ක විපාර, ਵਿਚාර විපාර, බුදුගුණ අහනවා. අහන්නේ සිතින්. ධම් ගුණ, සංඝ ගුණ ඒ කට්ටියත් මෙනෙහි කරන්න පටන් ගන්නවා එතන ඉඳන්. මෙතනින් මෙනෙහි කරනකොට චාතුරුම භූමත්ත්ව දෙවියව අහනවා, ඒගොල්ලත් මෙනෙහි කරනවා. ඒගොල්ලන්ගේ සිතිවිලි හඳ චාතුරු මහරජගේට යනවා. ඒගොල්ලත් මෙනෙහි කරනවා. තාවතින්සේට යනවා. ඒ කට්ටියත් මෙනෙහි කරනවා. යාමේට යනවා. ඒ කට්ටියත් මෙනෙහි කරනවා. තුසිතේට යනවා. ඒ කට්ටියත් මෙනෙහි කරනවා. නිම්මාන දති පරිනිර්මිත වසවර්ග දක්වා මේ දහම් හඬ සිටිවිලි හඬ යවන්න පුළුවන්. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා යවන්නත් පුළුවන්. දැන් මේ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඉස්සරලාම ආලෝක තරංගයක් පිට කරනවා. එතකොට දෙවි දේවතාවුන් වහන්සේලා බ්‍රහ්මයෝ දැනගන්නවා දැන් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න සූදානම්. දැන් අපි දහම් හඬ අහන්න සූදානම් වෙන්න ඕනේ කියලා ඒ හඬ අහන්න පුළුවන් සිත ඇති කරගන්නවා. කියන්නේ දිබ්බ සෝතය. අන්න එතකොට බුදු හඬ අකනිතා බ්‍රහ්ම ලෝකේ දක්වා එනවා. හැබැයි කටහඬ නෙමෙයි. සිතවිලි හඬ. ඒගොල්ල සූදානම් වෙන්න ඕනේ. ඉතින් මේ සද්ධර්මයේ ප්‍රිය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා නිතරම සූදානමින් ඉන්නවා දහම් හඬ අහන්න. තේරුණේ? ආන් ඒක නිසා අපි පරිපූර්ණ නිහඬතාවයක් ඇති කරගන්න බැරි වුණාට අසත් ධර්ම හඬ නවත්තලා සදහම් හඬ පිට කරන්න පුළුවන් අපිට. ආන්ගේ සදහම් හඬ අහගෙන ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලා අපිට নমස්කාර කරගෙන ඒ සදහම් හඬ ඒගොල්ලත් පිට කරනවා. අපිට নমස්කාර කරගන්න. එතකොට මේ උල්පත සදහම් උල්පත අප ළඟ තමා තියෙන්නේ. ඒ උල්පත ආරක්ෂා කරගන්නවා. අපිට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් උදව් උපකාර කරලා අපව ආරක්ෂා කරගන්නවා. අපට ආදරේට නෙමෙයි ඒ කට්ටියට මේ දහම් හඬ අහගන්න. දැන් අපි උල්පතක් පිරිසිදු දිය උනන උල්පතක් ආරක්ෂා කරගන්නවා වගේ. ඒ කට්ටියත් මේ දහම් උල්පත ආරක්ෂා කරගන්නවා. ඒ කට්ටියට දහම් හදා ගන්න ඒකයි. ආන් ඊතවර දේව ආශිර්වාදයට ලක් වෙනවා. ඔන්න බුද්ධානුස්සති භාවනාවේ තියෙන වටිනාකම. ඊළඟට මේ බුදු හඬ සිතෙන් පිට කරනකොට අපේ සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනකොට නිරෝගී වෙනවා. නිරෝගී වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. නිරෝගී වෙනකොට අපිට මෙලොවම ඒ අවස්ථාවේදීම ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත්භාවය ලැබෙනවා. මෙන්න බුදු ගුණ මෙනෙහි කිරීමේ බුද්ධානුස්සතියේ තියෙන ප්‍රතිඵල. හරිම හොඳා. අනම්මනම් පිට කරනවට වඩා සදහම් හඬ පිට කරන්න, බුදු හඬ පිට කරන්න, මෛත්‍රිය පිට කරන්න එතකොට අපි එන්නේ එන්න නිරෝගී වෙනවා. මානසික ශක්තිය ඇති වෙනවා. චෛතසික ශක්තිය ඇති වෙනවා. ඈ එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද යටපත් වෙනවා. බුදු හඬ තුල කාමච්ඡන්ද ව්‍යාපාද නැහැ පින්නතුනි. ධම්ම හඬ තුල නැහැ. මෛත්‍රිය තුල නැහැ. ඒවැය තියෙන්නේ උපේක්ෂාව. අන්න කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. බුදුහඬ පිට කරන්න පටන් ගත්තට පස්සේ මොන නිදිමතක්ද පින්නතුනේ. නිින්ද යන්නේ නැහැ. නිදිමත නැහැ. හරිම සැනසීමක්. හරිම ප්‍රීතියක්. තේරුණා නේද? කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. තීන මිද්දේ යට යනවා. ඈ අපේ සීලය ගැන අපිට දැන් සැකයක් ඇත්තෙම නැහැ. මේවා ටික ඇති වෙනකොට තුනුරුවන් පිළිබඳව කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. පංච නීවරණ යට වෙනවා. පංච නීවරණ යටපත් කරනකොට අපිට පුළුවන් සමාධිය වලට නගින්න ධ්‍යාන වලට කොට වෙන්න පුළුවන් බුද්ධ ගුණ මෙනෙහි කිරීම තුළින් ප්‍රථම ධ්‍යානයට සමාදින්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන් පුළුවන් ප්‍රථම ධ්‍යානයට කොට වෙන්න තේරුණා නේද ඊට පස්සේ අපි දෙවෙනි ධ්‍යානයට නැග ගන්නවා දෙවෙනි ධ්‍යානෙන් නගිනකොට හැබැයි බුදුහඬ නවත්තන්න ඕනේ විතක්ක විපාර විචාර විපාර නවතිනවා විතක්ක විචාර දෙක නවතිනවා ඊට පස්සේ අර විශාල ප්‍රීතියක් ඇති වෙනවනේ. ඊට පස්සේ ප්‍රීතියට මේ ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් ඉන්නවා. අන්න දෙවෙනි ධානය. ඒකට ප්‍රීතියට ඒකාග්‍ර කරගත්තාන් පස්සේ උතන ප්‍රීතිය කියන්නේ ඉඳුරන් පිනවීමේ ප්‍රීතියක් නෙමෙයි. ධර්ම ප්‍රීතිය තියෙන්නේ. ධර්ම ප්‍රීතිය ඇති වෙනකොටම අපිට මොකක්ද ඇති වෙන්නේ? පංච නීවරණ තවත් යට යනවා. තවත් යට යනවා. පංච නීවරණ වලින් තමයි අපේ සිත බර වෙලා තියෙන්නේ. එතකොට සිතේ බර අඩු වෙනවා, සැහැල්ලු වෙනවා. සැපයටපත් වෙනවා. අන්න තුන්වෙනි ධානය. සැපයටපත් වෙනවා. සැහැල්ලු වෙනවා කියන්නේ ඒකයි. සැප කියලා කියන්නේ සැහැල්ලු භාවයටපත් වීම. කයත් සැහැල්ලු වෙනවා, හිතත් සැහැල්ලු වෙනවා. අන්න එතනින් සිත ඉහළට නැගල යනවා, හිස මුදුනේ ඉහළට නැගල ගියාන් පස්සේ හතරවෙනි වරටත් පංච නීවරණ යට යනවා, උපේක්ෂක වෙනවා. මෙන්න මේ විදිහේ තමයි චතුර්ථ ධානයේට බුදු ගුණ බලයෙන් නගින්නේ. මෛත්‍රී භාවනාවක් කරන්න පුළුවන් මේක. ආනාපාන සති භාවනාවෙන් කරන්නත් පුළුවන්. බලන්නකො මොනතරම් ශක්තියක් උතනින් ගොඩනගෙනවද කියලා. ඊළඟට මොකද වෙන්නේ? අපේ කෙලෙස් තුනී වෙලා යනවා. ලෝභ දෝෂ මොහ මර්ධනය වෙනවා. ඈ කරුණාව මෛත්‍රිය වර්ධනය වෙනවා. බුදු හඬ මතුවෙන්න පටන් ගන්නවා. සදහම් හඬ මතුවෙන්න පටන් ගන්නවා. මේවැ වටිනාකම කෙලවරක් නෑ පින්නතුනි. මේක වැඩේ මේවා කියලා දෙන්න කෙනෙකුත් නෑ. කිව්වට පිළිගන්නෙත් නෑ. සල්ලි වේදම් වෙන්නේ නෑනේ. රුපියල් ලක්ෂයක් විතර වේදම් කරලා යමක් කරන්න කිව්වොත් නම් හරි හරි. අපේ සෝදානම්. මේවට සත පහක්වත් වේදම් යන්නේ නෑ පින්නතුනි. සල්ලි වලට ගන්න බෑ මේවා. තේරුණා නේද? නිරෝගී බව සල්ලි වලට ගන්න බෑ. නිරෝගී බව ගන්න ඕනේ මානසික සංවර්ධනය තුළින්. මානසික සංවර්ධනය කියන්නේ අපේ මනසට දහම් හඬ ඇතුළු කරගෙන පිට කිරීම කියන එකයි. ආන් මේ මානසික සංවර්ධනය තුළින් තමයි නිරෝගී වෙන්නේ. නිරෝගී බව තමයි ලෝකේ තියෙන ලොකුම ලාභය. සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට පුළුවන් ලෙඩ වුණාන් පස්සේ බේත් පෙති ගිලින්න පුළුවන්. අහුරු අහුරු ගිලිනවා. සල්ලි දීලා ඉවරලා බේත් පෙති ගිලිනවා. කටු ගහනවා හැමතැනම. කටු ගහලා ඒකිනුත් ඇතුළු කරනවා බේත්. සල්ලි වලින් කරන්න පුළුවන් ඒවා තමයි. හැබැයි නිරෝගී වෙන්න නම් බෑ. ලෙඩ වුණයන් පස්සේ බේත් පෙති ගිලින්න නම් පුළුවන්. සල්ලි දෙන අයට. ඒකෙන් තවත් තවත් ලෙඩ වෙනවා. ඒක නිසා පින්නතුනේ අපි නිරෝගී වෙන්න ඕනේ. කයත් නිරෝගී වෙන්න ඕනේ, මනත් නිරෝගී වෙන්න ඕනේ. අන්න එතකොට තමයි අපේ දියුණුව තියෙන්නේ. ඒවට සල්ලි අවශ්‍ය නැහැ. භාවනා කරන්නේ සඳහා. මේ භාවනාවෙන් සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන ඵල මම මේ කියන්නේ. භාවනා කරනවා කියන්නේ ಗುಣධර්ම දියුණු කරගන්නවා. යහපත් ಗುಣධර්ම දියුණු කරගන්නවා. බෞද්ධ භාවනාව කියන්නේ ඒකයි. තව තියෙනවා භාවනාවක් මිත්‍යා භාවනාව කියලා. මිත්‍යා භාවනාවෙනු සමාධිගත වෙන්න පුළුවන්. හැබැයි ධාන වලට යන්න බෑ. සමාධිගත වෙන්න නම් පුළුවන්. රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා. ඈ රාගික අරමුණක් අරගෙන බොහෝ වේලාවක් හේතුළු නැදී ඉන්න පුළුවන්. එතකොට වෙන්නේ පංච නීවරණ තවත් බලවත් වෙනවා. තේරුණා නේද? ද්වේෂ සහගත අරමුණක් අරගෙන ඒක රැඳී ඉන්න පුළුවන් බොහෝ වේලාවක්. මෝඩකමක් අරමුණු කරගෙන රැඳී ඉන්න පුළුවන්. දැකලා නැද්ද ඔයගොල්ලෝ මිත්‍යා භාවනා කරන කට්ටිය? ඔය පාරවල් වල එහෙම ඉන්නවා. සමාධිගත වෙලා වාහනයක් හෝන් ගැහුවා නෙමෙයි බඩ වලින් ගියත් තේරෙන්නේ සමාධිගත වෙලා. හ්ම් සමහරු द्वේෂය, වෛරය, द्वේෂය ගැන කන්‍යම් මරණ්‍යම් විනාශ කරන්‍යම් කියලා හිත හිතා ඉන්නවා. දැකලාද නේද? සමහරු මෝඩ භාවනා කරනවා දැකලා තියෙනවා. කරලා පෙන්නන්නම්. කන්නේ නැද්ද? එපා. මූට කන්න එපා. මූ කකා ඉන්නේ මොනවද? මෝඩකම කකා ඉන්නේ. ඈ. බඩගිනිහෙම නෑ එතකොට. ඔන්න භාවනා, රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා. ඒවෑන් වෙන්නේ මොකද්ද? අපේ පරිහානිය විනාශය වෙන්නේ. ලෙඩ වෙනවා. මානසික ලෙඩ. අද හොයාගෙන තියෙනවා දියවැඩියාවට ප්‍රධානම හේතුව මානසික රෝගීතාවය. මනසට මේ අසහනය ඇතිවීම. කොටින්ම කියනවා නම් මේ පසුතැවීම කියන එක. පසුතැවෙන කියන එක. හුඟක් ලෙඩ වලට බලපානවා. පසුතැවෙනවා කියලා කියන්නේ මොකක්ද? හොඩකම් කරලා පස්සේ තැවෙනවා. මෝඩකම් කොලාට කමන්නේ පස්සේ තැවෙන්න එපා. ඒක ඩබල් මෝඩකම් මෙතන තියෙන්නේ. දැන් පව් කරන එකත් මෝඩ තමයි. ඒ පව් ගැන හිත හිතා ඉන්න එක මෝඩ ඩබල්. අන්න එතනින් තමයි ඔක්කොම ලෙඩ බවට පත් වෙන්නේ. ප්‍රෙෂර් එක කියයි, දිය වැඩියාව කියයි, නොයේකුත් දේවල්. මේ මානසික දුර්වලතාවය. මන බොහොම බලවත් දෙයක්. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති. මනසාතේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති. මානසික ශක්තිය. සිත සකස් වෙන්නේ මනෙන්. මේ අපේ කය ක්‍රියාත්මක කරන්නේත් මනෙන්. මේ හැම දෙයක්ම. ආන් එකයි මනෝ පුබ්බංගම ධම්මා කියන්නේ. මන කියන්නේ හිත නෙමෙයි හැබැයි ඈ. මන කියන්නේ ඉන්ද්‍රියක්. බොහොම බලවත් ඉන්ද්‍රියක්. මේගොල්ලෝ අහලා ඇති. එක මිනිහෙක් මාළු අල්ලන්න ගිහිල්ලා ආදෙක් අල්ලගෙන ආවා. අල්ලගෙන ආඳ අල්ලනකොට අත කෑවා. ආදෙක් නෑ අත කෑවේ. ඉතින් මේ ආඳ ගෙනල්ලා ඉවරලා ගෙදර අම්මන්ඩිට උයන්න දීලා මෙයා ගියා පොඩ්ඩක් රත් කරගෙන එන්න. ඈ ඉතින් ගිහිල්ලා ඉතින් කයි එක ගහ පැයක් විතර ඉඳලා තියෙනවා. කියලා තියෙනවා අද ආනෙක් අල්ලගෙන ඉතින් මං උයන්ට දීලා ඕක අතනම් පොඩ්ඩක් කෑවා කියලා එතෙන්දත් කියලා තියෙනවා. ආඳ අත කාලා. ඉතින් නම් රත් කරගෙන ගෙදෙට්ට ඇවිදින්න අම්මන් ටිකෙන් අහනකො ආදමාලු ඉවද? <laughs> ආඳ තමයි. ඔයා අල්ලගෙන ඇවිදින් තියෙන පොළඟෙක් කිව්වා. <laughs> කිව්වා එච්චරයි. එහෙමම ඇදගෙන වැටෙන මල. <laughs> ඕක මගේ අත කෑවයි කියලා එකපාරයි කිව්වේ එහෙමම ඇදගෙන වැටෙන මල. ආම් බලන්න මනේ තියෙන බලවත්කම. මනට දීලා තිබුණේ ආදික්කෑව කියලා නේද? මැරුණේ නෑ විස දිව්වේ නෑ ශරීරය. පොළඟෙක් කෑවා කියලා කිව් පොළඟෙක් කියලා දැනගත්ත ඇටි පටක් කරා එතනම මල. ඔන්න මානසික ශක්තිය, මානසික බලය. පුදුම හිතෙනවා නේද? තරුණයෙක් ගමනක් ගිහිල්ලා අතරමං වුණා නගරයක. යන්න එන්න තැනකුත් නැහැ. පාළු ගෙදරකට ගියා. පාළු ගයක් ඒක. කවුරුවත් මිනිස්සයා වාසියක් නෙමෙයි. බුදියා ගන්න හැදුවා දොරවල් වහගෙන. බුදියන්න බෑ පුස්නඳ. හෝහප්ටුව කෙලවරක් නැහැ. ධාඩිය දානවා. හුලන් ටිකක්වත් එන්නේ නැහැ. ඉතින් රෑ 12 විතර වෙනකන් ඉතින් කල්පනා කර කර හිටියා මොකද කරන්නේ එළියට යන්න බයයි රෑනේ කවුරුත් නැහැනේ අඳුරන්නේත් නැහැනේ නිින්ද යන්නේත් නැහැ. දාඩිය, හෝහබුටු, පුස්කඳ ලාම්පුවකුත් නැහැ. ඉතින් මේ කරුවලේ අතගාගෙන ගියා ජනේලයක්වත් තියනවද කියලා බලන්න. හොඳ වෙලාවට ජනේලයක් හම්බ වුණා. අරින්න හැදුවා, අරින්න හැදුවා, අරින්න බෑ. ගැව්වා වීදුරුව කොඩු වෙන්න. එයාට ඕනේ කරන්නේ හුලන් ටිකක් ලබා ගන්නනේ. වීදුරුව කොඩු වෙන්නම ගැහුවා. ඊට පස්සේ ජනේලෙ වීදුරුව කොඩු වුණා. දැන් ඉතින් හොඳට හුලන් එනවා. හොහපටුවක් නැහැ, පාළු ගඳකුත් පුස් ගඳකුත් නැහැ. දාඩිය දාන්නෙත් නැහැ. හොඳට නිින්ද ගියා. උදේ බලනකොට කඩලා තියෙන්නේ පිටි අල්මාරියක වීදුරුවක්. පිටි අල්මාරියක වීදුරුවක් කරලා තියෙන්නේ. දැන් කොහෙන්ද හුලන් ආවේ? අනෙන් තමයි ඉතින් වෙන කොහෙන්ද? විත්‍යල් මරියක වීදුරුවක් ඇටුවා කියලා හුලං එනවද? නෑ නේද? දැන් එයා හිතාගත්තේ මනන්ට ගත්තේ මොකද්ද? වීදුරු ජනේලයක් ඇටුවා කියලා. දැන් ඉතින් හුලං ආවා. හොඳට නිින්දක් ගියා. හරිලා තියෙන්නේ විත්‍යල් මරියක වීදුරුවා. ඔන්න தත්ත්වය. ඒක නිසා අපේ මන ශක්තිමත් කරගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි කුසල භාවනා කරන්න. බුද්ධ ගුණ භාවනා කරන්න, මෛත්‍රී භාවනා කරන්න. අන්න එතනින් නිරෝගී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නිරෝගී පුද්ගලයාට ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය, බලය, බුද්ධිමත් බව ඔක්කොම ලැබෙනවා. එතනින් තමයි අපිට බුද්ධිමත්භාවය තුළින් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්, අසා දරා ගන්න පුළුවන්, සිතා විමසා බලන්න පුළුවන්. අන්න නිවන් දකින්නත් එක උපකාර වෙනවා. ඒක නිසා මම මේ බුද්ධානුස්සති භාවනාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හරිම හොඳ වැඩක්. සාමාන්‍ය ජනතාවට පහසුවෙන් කරන්න පුළුවන්. නිරෝගී බව ඇති කරගන්න පුළුවන් ආයු වර්ණ සැපබලාදී ඇති කරගන්න පුළුවන් ඒ තුළින් බුද්ධිමත් භාවයත් ඇති කරගෙන මානසික ශක්තිය ඇති කරගෙන අසා දරාගෙන සිතා විමසා බලන්න පුළුවන් චෛතික ශක්තිය ඇති කරගන්නත් පුළුවන් පුළුවන් හන්දමයි පුළුවන් කියලා කියන්නේ ඉතින් මෙන්න මේවා පුරුදු වෙන්න විවල් වලට ගිහිල්ලා අපේ සිතෙන් සම්පූර්ණයෙන්ම නිහඬ වෙන්න බෑනේ අපිට පුළුවන් එකක් කරන්න මොකද්ද අදහම් වෙනුවට දහම් ಗುಣ පිට කරන්න පුළුවන්. දහම් හඬ අදහම් හඬ නවත්තන්න. අදහම් හඬ නවත්තන්න. ඒ වෙනුවට බුදු හඬ පිට කරන්න. දහම් හඬ පිට කරන්න. මෛත්‍රිය පිට කරන්න. අන්න එතකොට ඔයගොල්ලෝ නිරෝගී පුද්ගලයන් බවට පත් වෙයි. එතන ඉඳන් බුදු ගුණ භාවනාව පටන් ගන්න ඕනේ. බුදු ගුණ භාවනාව කියන්නේ මොකද්ද? කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන දිනු කර ගන්නවා. ඒක ක්‍රියාත්මකයි. ප්‍රායෝගිකයි. අපි විසින් ඇති කරගන්න ඕනේ බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණය ඇති කරගන්න. බුද්ධ කියන්නේ අවබෝධය, සත්‍ය අවබෝධය. අනවබෝධය නිසා තමයි අපි දුක් විඳින්නේ. අවිද්‍යාව නිසා ලෝභ දෝෂ මෝහ වලින් අපේ චිත්තසංතානය වැසී යනවා. අන්න සංසාරය කියන්නේ ඒක තමයි. ලෝකය කියන්නේ ඒක තමයි. දුක කියන්නේ ඒක තමයි. එහෙමනම් ලෝකයෙන් අත මිදෙන්න, දුකින් අත මිදෙන්න, ලෝභ දෝෂ මෝහ වෙනුවට අලෝභ දෝෂ මෝහ ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන බුද්ධ කියන ගුණේ මත ජීවිතේ පදනම් කරගන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේ පිටපස ගමන් කරනවා. ඉස්සල්ලාම ඇති කරගන්න පුළුවන් බුදු ගුණේ තමයි සද්ධාව. සද්ධාව කියන්නේ දැන පැහැදීම. ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා දැනගන්නකොටම නිර්වාණයට පහදිනවා. ඉතින් ශ්‍රද්ධාවෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකයේ යථාර්ථය දැනගෙන. හැම ඉරියව්වක් ළඟම සතියෙන් ඉන්නවා. සතියෙන් ඉන්නවා කියලා කියන්නේ දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා කියන එකයි. දැනගත්තේ මොකද්ද? ලෝකයේ දුකයි. ඉඳගත්ත් දුකයි, හිටගත්ත් දුකයි, නිදාගත්ත් දුකයි, ඇවිද්දත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි මම අර පෙන්නුවේ. ඉරියාපත පබ්බේ, චතු සම්පජඤ්ඤ පබ්බේ කියලා. ඉතින් හැම ඉරියව්වක් ළඟදීම දුක දැකගෙන ඉදිරියට යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඔන්න ඕකයි. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ශ්‍රද්ධාව නැමැති බීජය ඇති කරගෙන ඒ බීජයට වතුර දම දමා යනවා. සද්ධා බීජං තපෝ වුට්ටි. ශ්‍රද්ධාව තමයි බුද්ධ බීජය. තපස තමයි ජලය. තපස් රකින්නවා කියලා කියන්නේ කෙලෙස් ස්ථාපනය කරනවා කියන එකයි. තපස් කියලා කියන්නේ ස්ථාපනය කරනවා. කෙලෙස් ස්ථාපනය කරන්න නම් බුද්ධ බීජයට ජලය දාන්න ඕනේ. වතුර දාන්න ඕනේ. තපෝ උට්ටි කියලා කියන්නේ ඒකයි. හැම ඉරියව්වක් ළඟදීම දුක දකමින් ඉදිරියට යන්න ඕනේ. අනිත්‍ය දකමින් ඉදිරියට යන්න ඕනේ. අනාත්මය දකමින් ඉදිරියට යන්න ඕනේ. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකමින් ඉදිරියට යනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැතුව යනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව. ආත්ම දිට්ඨිය කියන්නේ ලෝකය නිට්ටයයි සැපයි හොඳයි කියලා මුලා වීම. වැරදි වැරදියට දැකීම. මේ වැරදියට දැකීම ඇති වෙන්නේ මොකද්ද? නිසාද අවිද්‍යාව නිසා. ලෝකය කියලා කියන්නේ මොකද්ද? විඥාන නාම රූප. විඥාන නාම රූප තණ්හාවෙන් පිටමනේ වුණා නම් අන්න එතන තමයි දුක තියෙන්නේ. එතකොට මේ විඥාන නාම රූප නිට්ටයයි කියලා දැකීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නිට්ටයයි කියලා දකිනකොට මොකද වෙන්නේ? ඒවට ඇලෙනවා, ගැටෙනවා. ඊළඟට මගේ කියලා ගන්නවා, මම කියලා ගන්නවා. ඒවා විනාශ වෙනකොට අඬනවා, විලාප කියනවා, ශෝක වෙනවා. මෙන්න මේකයි தත්වය. ඒක නිසා යථාර්ථය දකින්න, විද්‍යාව ඇති කරගන්න. විද්‍යාව ඇති කරගන්න නම් බුද්ධ බීජය තැම්පත් කරගන්න චිත්තසංතානය තුළ. ශ්‍රද්ධාව, දැන පැහැදීම දැන පැහැදීම ඇති කරගෙන ඉදිරියට යනවා. සද්ධා භාවනාව කියන්නේ ආන්ගේ. ආන් ඒකයි. ඉදිරියට යනකොට ලෝකෙහි යථාර්ථය දකින්න හම්බ වෙනවා. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව යන්නත් ඕනේ හැබැයි. පටිච්ච සමුප්පාද න්‍යායෙන් ඉස්සල්ලාම දකින්නේ මොකද්ද? ඵලය දකින්නේ. මේ තියෙන්නේ අපි ලබාගෙන තියෙන ඵලය. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ ඵලය. ජාති ඵලය. ජාති ඵලය නේද? ඒක තමයි. ඔතන තමයි අපි දැන් ඉන්නේ. ජාතිය කියන ඵලයෙන්. ඉපදීම. ඒ ඉපදුන නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න නේද? දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, විලාප කියනවා, කායික දුක, මානසික දුක, වෙහෙස කර බව ඒ ඔක්කොම ලැබෙන්නේ මේ ජාති ඵලය නිසා. ඉපදීම නිසා. අන්න එතන තමයි දකින්න ඕනේ. ඊළඟට දකින්න ඕනේ මේ ಜಾතිඵලයේ ලැබුණමක් නිසාද? සසර ගමන නිසා. සසර ගමන ඇති උනේ උපාදානයේව දෘঢ়ග්‍රහණය නිසා. දෘঢ়ග්‍රහණය උනේ තණ්හාව නිසා. තණ්හාව ඇති උනේ අවිද්‍යාව නිසා. වැරදියට දැකීම. මොනවද වැරදියට දැක්කේ? විඥාන, නාම, රූප. මේවා තමයි ආසව කියලා කියන්නේ. මේක ස්වභාව ධර්මයක්. විඥාන නාම රූපයාගේ පැවැත්ම කියන්නේ ස්වභාව ධර්මයක්. ධාතු හතරක සංකලනය වේගවත් වෙලා රූප. ධාතු හතරක් එකට එකතු වෙලා වේගවත් වෙන තැන කියනවා රූප. තේරුණේ? මේ රූප දෙකක් එකතු වෙන තැන විඥාන ධාතුව හට ගන්නවා. සිටිවිලි සමූහයක් සමග. මෙන්න මේක තමයි හටගත්තා වූ දේවල් කියලා කියන්නේ. සබ්බේ සංඛාරා කියන්නේ විඥාන නාම රූප. රූප තමයි සකස් වෙන්නේ ඉස්සරලා. රූප කියන්නේ මොනවද? ධාතු හතරක සංකාරණයේ වේගවත් බව. ධාතු හතරක පැවැත්ම. වෙන වචනයෙන් කියනවා නම් ස්වභාව ධර්මයාගේ පැවැත්ම. තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, hama යන ස්වභාවය මේ ස්වභාව ධර්ම. මේ ස්වභාව ධර්ම එකට එකතු වෙලා තියෙන කවෙන් කරන්න බෑ. මේ ස්වභාව ධර්ම හතර කිසිම කෙනෙකුට වෙන් කරන්න බෑ. කිසි වෙන් වෙන්නෙත් නැහැ වෙන් කරන්නත් බෑ. මෙන්න මේ හතරේ එකතුව පවතිනවා. පවතිනවා කියලා කියන්නේ වේගවත් වෙනවා කියන එකයි. චලනය, අනිත්‍යය. මෙන්න මේ වේගය නිසා ඇත කියන මතේ පිහිට ගන්නවා. හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්න ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිට ගන්නවා. මේවා ඇතනම් නිට්ටයයි කියලා නෙවෙයි නේද? නිට්ටයයි. නිට්ටය නම් මේ ප්‍රිය අප්‍රිය කියලා මේ රූපවල කොටස් දෙකක් තියෙනවා. නිට්ටය නම් ප්‍රිය රූපවලට ඇලෙනවා, අප්‍රිය රූපවලට ගැටෙනවා. අන්න තණ්හාවට ගියා. අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ ඒකයි. සංඛාර කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වුණා වූ සිත කියන එකයි. කර්මසිත. මක්නිසාද අවිජ්ජාපච්චය සංඛාරා. මොනවද මේ වැරදියට දැක්කේ? ස්වභාව ධර්මය. විඥාන නාම රූපයාගේ සංකලනය. නිට්ටය කියලා දැක්කා. විඥාන නාම රූප. හටගත්තු සීලෝම දේවල් උතන තියෙනවා. මේවා නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. මෙතන වේගයක් පමණයි තියෙන්නේ. ස්වභාව ධර්මයන් එකට එකතු වෙලා වේගවත් වෙලා. ඒක තමයි රූප කියන්නේ. මේ රූප දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා සිතිවිලි සමූහයක් සමග. මෙන්න හටගත්තා වූ සියලු දේවල්. නිට්ටියද අනිත්‍යද? වේගයක් පමණයි නේද? මෙන්න මේක නිට්ටයයි කියලා දකිනකොටම ප්‍රිය රූප වලට ඇලෙනවා, ප්‍රිය රූප වලට ගැටෙනවා. අන්න තණ්හාවට ගියා. තණ්හාවෙන් තෙතමනේ වුණා වූ සිතර කියනවා කර්මසිත කියලා. සංකාර කියලා කියනවා. අවිජ්ජාපච්චය සංකාරා සංකාරපච්චය විඥානං අන්න ප්‍රතිසන්දි විඥාණයට ගියා. විඥානපච්චය නාම රූපං. විඥානේ යම් තැනක එතන නාම රූප තියෙන්න ඕනේ. නාම රූප යම් තැනකද එතන විඥානය තියෙන්න ඕනේ. අන්න නාම රූප හටගත්තා. මේ තියෙන්නේ නාම රූප. මේ මේ නාම රූප කොටේ තමයි සලායතනේ හටගන්නේ. මේ තියෙන සලායතනේ ඇස කන දිවනාසය කය මන. ඔන්න සත්වයාගේ නිර්මිතිය. ඊට පස්සේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඇහෙන් රූප ස්පර්ශ වෙනවා. කනෙන් ශබ්ද ස්පර්ශ වෙනවා. නාහෙන් ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. මෙන්න ක්‍රියාකාරීත්වය. සත්වයාගේ නිර්මිතිය සහ ක්‍රියාකාරීත්වය. නිර්මිතිය කියලා කියන්නේ මේ ආයතන 6 සකස් වීම. එතන ඉඳන් ක්‍රියාකාරීත්වය තමයි ඒ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ස්පර්ශ වීම මොනවද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. අන්න. සලාචන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. දැන් ඉතින් ප්‍රිය දේවල් වලට ඇලෙනවා, අප්‍රිය දේවල් වලට ගැටෙනවා. වේදනාව. තණ්හාව බවට පත් වෙලාමයි සාමාන්‍ය ජනතාවට ඇති වෙන්නේ. දැන් රහතන්ගේ වේදනාව තුළ තණ්හාව නැහැ, ඇලීම ගැටීම නැහැ. සාමාන්‍ය ජනතාව වේදනාව ඇති වෙනකොටම ඒකට ඇලෙනවා. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං අන්න උපාදානයට ගියා. උපාදානයෙන් මොකද වෙන්නේ? භවයට යනවා. භවයෙන් ජාතියට යනවා. ජාතියෙන් දුක් විඳිනවා නේද? බලන්නකො පටිච්ච සමුප්පාදේ අතට අරගෙන පෙන්වන්න පුළුවන් නේද? පැහැදිලි නේද? මේ ටික පැහැදිලි කරගන්න. මෙන්න මේක තමයි ලෝකයාගේ නිර්මිතිය සහ ක්‍රියාකාරීත්වය මම මේ පෙන්වන්නේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව. ඉතින් ආන්නේ සඳහා තමයි අපි බුදු ගුණ භාවනාව කියලා කරන්නේ. බුදු ගුණ භාවනාව කියන්නේ බුද්ධ කියන ගුණේ ඇති කරගෙන දිනු කරගන්නවා. බුදු ගුණ මෙනෙහි කරනවා කියන්නේ අපේ සිතින් බුදු ගුණ හඬ පිට කරනවා. දහම් හඬ පිට කරනවා. ඒක තමයි අනුස්සති කියලා කියන්නේ. මෙතන තියෙන ඊළඟට මම අර්ථය දෙන්නේ බුද්ධ අනුසති බුද්ධානුස්සති කියලා අනුස්සති කියන වචනේ තේරුම් දෙකකට ගන්න පුළුවන්. එකක් සිහි කිරීම කියන අර්ථය. හරි? බුද්ධානුස්සති කියන්නේ බුදුගුණ මෙනෙහි කරනවා. තව මේක තවත් පැත්තකින් ගන්න පුළුවන්. බුද්ධ අනුසති. බුද්ධ කියන්නේ අවබෝධය. අනු කියන්නේ අනුව කියන එකයි. සති කියන්නේ සිහිය. අවබෝධයට අනුව ගිය සිහිය. කියන්නේ මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය. අවබෝධයට අනුව ගිය සිහිය කියන්නේ ඒකයි. ඒ සම්මා සතිය ලෝකයේ ලෝකයට යොමු කරගන්නවා. කයට, වේදනාවට, හිතට, ස්වභාව ධර්මයට, අන්න සතිපට්ඨානයට ආවා. අන්න ඒක තමයි බුදු ගුණ භාවනාව කියලා කියන්නේ. බුදු ගුණ මෙනෙහි කිරීම එකක්, බුදු ගුණ භාවනාව තව එකක්. මේ දෙකම හොඳයි නේද? මම මේ දෙකම ප්‍රතික්ෂේප කළේ නෑ නේද? අන්න හරි. ඒකෙන් අපි වැඩිපුරම කරන්න ඕනේ බුදු ගුණ භාවනාව. බුද්ධ කියන ගුණය ඇති කරගෙන වඩවා ගන්නවා. බුද්ධ කියන ගුණේ බීජය මොකද්ද? සද්ධාව. සද්ධාව ඇති කරගෙන සද්ධා භාවනාව කරගෙන ඉදිරියට යනකොට ලෝකේ දුකයි කියලා දැනගන්නකොට නිර්වාණය සැපයි කියලා පිළිගන්නකොට ලෝකේ ප්‍රතික්ෂේප වෙනවා නිර්වාණයට ඇදීගෙන යන්න පටන් ගන්නවා. අන්න එතනින් තමයි පාරමී ධර්ම ආරම්භ කරන්නේ. පාරමිතා කියන්නේ මොනවාද? නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව කරන කියන සිතන සෑම දෙයක්ම පාරමිතා. ඒතර පාරමිතා ගුණ ඇති වෙන්නේ සද්ධාව තුළින්. සද්ධාව ඇති වෙනකොටම පාරමිතා ගුණ ඇති වෙනවා. පාරමිතා පුරන්නේ කවුද? ආර්ය ශ්‍රාවකය. පැහැදිලි නේද මේ දේශනාව? පැහැදිලිද? ඕනෑවටත් වඩා පැහැදිලිද? මේක තමයි. <laughs> එහෙමනම් අපි මෙතන මේ අලුත් කට්ටියක් ඉන්නවා පරණ කට්ටියක් ඉන්නවා මැද කට්ටියක් ඉන්නවා අග කට්ටියක් ඉන්නවා ඒ අලුත් කට්ටිය සඳහා තමයි මම මේ දේශනාව කළේ මැද කට්ටියට ප්‍රශ්නයක් නැහැ පරණ කට්ටියට නම් මේව මොකවන්නේ කනේ නෙමෙයි කටේ මේ පැණිවක් කරනවා වගේ නේද හරි ගහයි නේද කනේ මේ පැණිවක් කරනවද කටේ මේ පැණිවක් කරනවද කටේ මේ පැණිවක් කරනවා වගේ හරි රහයි මේවා කොච්චර ඇහුවත් පින්නතුනි මදි මට නම් කොච්චර කිව්වත් මදි කොච්චර ඇහුවත් මදි. අහන්න අහන්න තමයි මේක පන ගහිලා එන්නේ. හ්ම්. එහෙමනම් අපි දැන් සුළු වෙලාවක් විවේක ගන්න ඕනේ. මේ විවේක ගැනීම සඳහා අපි ආනාපාන සති භාවනාව වේදිලා චිත්ත විවේකයේ ඇති කරගෙන එතනින් පස්සේ ලෝකෙහි යථාර්ථය දකින්න ඕනේ. ගියසරින් සමාධිය ගන්නද කියලා දුන්නේ. ඔව්. ඈ? කායන වසනාව කළාද? පිළිකුල් භාවනාව කළාද? ආ අද ධාතු මනසිකාරය. අද තියෙන්නේ පටික්කුල මනසිකාරය නේද? ධාතු මනසිකාරය කළානේ. හොඳයි. පටික්කුල මනසිකාරය කරන්න මෙදහස් හිතක් ඕනේ. නැත්නම් මේ කුණු කොට ඇදලා දානකොට වමන කරන්නත් පුළුවන්. ඒක නිසා උපේක්ෂක හිතක් ඇති කරගන්න ඕනේ. උපේක්ෂක හිතක් ඇති කර ගැනීමට අපි සිත සමාධිගත කරගන්න ඕනේ. එහෙමනම් දැන් කවුරුත් දැන් සාපිපාසාදී දුකක් නෑ නේද තව? වෙසකිලි කැසකිලි බරක් නෑ නේද? ඒකත් නෑ. එහෙමනම් කය ඍජුව තබා ගන්න. වම් අත උඩින් දකුණු අත තබා ගන්න. ඇස් දෙක පියා ගන්න. ඔබ සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි පිරිසිදු පුණ්‍ය භූමියකට පැමිණලා සිටිනවා ශූන්‍යාගාරයකට දැන් එහෙමනම් අපි බුද්ධානුමතයට අනුව විතක්ක ਵਿਚාරය හුස්මට යොමු කර ගැනීම සඳහා එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. එතෙන් සිට හුස්ම ස්වභාව සිද්ධියක් බව අවබෝධ කරගෙන ඒ ස්වභාව සිද්ධිය දෙස යොහිත යොමු කරගන්න දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි කියලාම හිතන්න දැනගන්න කෙටි ස්වභාවයන් දැනුනොත් ඒ ගැන හිතන්න. දිග්ගාහි දිග්ගාහි දිග්ගාහි